එහෙමයි ප්‍රයම්ඳුරනේ දෙවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ අර කර්මය චිත්ත විතියේ කර්මය සම්බන්ධ වෙන ගැන අවස්ථාවල් ගැන වගේ ඇතම් විට සඳහන් කරා දැන් අතීත අතීත කර්ම සම්බන්ධ වෙන චිත්ත විතියේ ඇතම් අවස්ථා තියෙනවා ජවන සිතේ ජවන සිතේදී ඔබ වහන්සේ කිව්වා අනාගත කර්ම වලට අදාළව කරුණු සම්බන්ධ වෙනවා කියලා. ඒක දිහා මුදුරනේ අපි දැන් මොකක් හරි දෙයක් ආපුවාම අතීත කර්මය මත අතීත කර්මය අපිට පාලනයක් නැහැනේ අපේ හැමදෙරනේ. ඒක ඇවිල්ලා වදිනවනේ. අපිට පාලනය කරන්න පුළුවන් තැන එන්නේ කොතන හැමදෙරනේ. ඉතාලම වැදගත් ගන්න අපිට පාලනය කරන්න පුළුවන් තැන තමයි අර වත්තපන. ඒ කියන්නේ දැන් භවංග චලන කියන්නේ කර්ම විපාකයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. භවංග උපච්ඡේදක කියලා කියන්නේ කර්ම විපාක සිතක් අපිට වෙනස් කරන්න බෑ. පංචද්වාරා වජන සිත ක්‍රියාසිතක්. හැබැයි ක්‍රියාසිතක් වුණාට ඒකෙන් අර ආවර්ජන කරන කෘත්‍ය විතරයි කරන්නේ. ඒකෙන් මොකුත් තීරණ ගන්න වැඩක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකෙනොත් මොකුත් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ චක්කු විඥානය විපාකසිතක්. ඒකත් අපිට වෙනස් කරන්න බෑ. ඊට පස්සේ සම්පටිච්ඡන සිත විපාක සිත. ඒකත් වෙනස් කරන්න බෑ. සම්තිරණ සිතෙන් කරන්නේ දේවල් පරීක්ෂා කරන එක. ඒකත් විපාක සිත. ඒකනොත් මොකුත් කරන්න බෑ. ඊට පස්සේ ක්‍රියා සිතක් එනවා වොත්තපන. මෙන්න මේ වොත්තපන සිතෙන් තමයි විනිශ්චය දෙන්නේ. අන්නේ විනිශ්චය දෙන තැනදී තමයි අපි සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් මේක එක සිතකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි චිත්ත වීති සිය දහස් ගණක් කෝටි ගණනක් ඇති වෙනකොට තමයි අර අපේ සති සම්පජඤ්ඤේ ප්‍රබල කරලා තිබුණොත් එතන බලපෑම් ඇති ඇති කරන්න පුළුවන් එකම තැන මේ චිත්ත වීතිය එතනටයි. එතන තමයි මේ තීරණය ගන්න තැන තමයි. එතකොට අපිට දැන් චක්කු විඤ්ඤාණයට ඇවිත් තියෙන්නේ අනිෂ්ට විපාකයක් නම් ඒ කියන්නේ දැන් පේන්නේ අසුචි ගොඩක් හරි මලකුණක් හරි. දැන් එතකොට ඒකට අනුව තමයි දැන් චිත්ත වීතිය සැකසিলা ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ මොකද්ද කියලා විනිශ්චය කර මේ සොයනවා. සොයලවලා ඊට පස්සේ මේක අසවල් එකයි කියලා තීරණය කරනවා. ඒ තීරණය කරන මොහොතේ එතනදී මේක අප්‍රසන්න මේක මහ ගඳ ගහන පිළිකුල් අපෝයි කියන ස්වභාවයෙන් අපි නිකන් ප්‍රතික්ෂේප කරන ස්වභාවයේ අරමුණක් හැටියට නම් මේකට තීරණය දෙන්නේ තනි කරම පටික මූලික ජවන් ටිකක් තමයි ඇති ඊට පස්සේ සුනකේකට ඌරේකට වගේ කබරේකට වගේ නම් දැන් මේක දැක්ක ගම ඌට ඇති වෙන්නේ ප්‍රසාදනීය සිතුවිල්ලක් මේක ආහාරයක්. එතකොට ඌට ඇති වෙන ජවන්සිත ලෝභ මූලිකයි. එතකොට අපිට ඒක ගැනව සති සම්පජඤ්ඤයෙන් දකින්න පුළුවන් නම් මේ කයේ යථා ස්වභාවය කියන එක අපි දීර්ඝ කාලයක් ප්‍රගුණ කරලා තියෙනවා නම් එතකොට ඒ සිහිය සහ නුවණ අවදි කරගත්තු ගම අර මලකුණ අර අසුචි ගොඩ අපිට ඒක පිළිබඳව ඥාන සංප්‍රයුක්තව මේ මේ මේ ඔක්කොම ධාතු සමූහයක් කියන ඥාන සංප්‍රයුක්ත මනෝභාවයක් ඇති කරනවා. එතකොට එතනින් එහාට ඇති වෙන්නේ ඥාන සංප්‍රයුක්ත යවර්සිත් පෙළක්. එතකොට ඔව් ඒ ව්‍යවස්ථාපන සිත කියන තැනදී තමයි මේ සමස්ත චිත්ත වීතියම අපිට බලපෑම් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් තැන. එහෙම ප්‍රයත්නන ඒක ඒක නැත්තම් නියතිවාදයකට යනවනේ අපි දිගටම ඔව්. එහෙම අපේ හඳුනන. ඌ වහන්සේට බොහොම පිං පැහැදිලි කිරීම වලට තෙරුවන් සරණයි.